දැනගෙන එහෙමම හිටිය ඔක්කොම හරි ගියා. ඔබතුමිය කියන්නේ මාර කම්පනයක් තිබුණා. බලන්න ඔක තේරුම මාර කියන්නේ ඇත්තටම ආත්ම සංඥාව. ඒකට ආත්ම සංඥාව කම්පණය වුණා කියන එක තමයි මාර කම්පණය කියන්නේ. ඔව් දැන් තේරුණා මේ හැම තැනම සිතනේ සිතනේ සිතනේ අපි පෝෂණය කරලා තියෙන්නේ කියලා. ආ ඒක තමයි. කියන්නේ පේනවා කියන්නේ සිත, හෙනවා කියන්නේ සිත, දැනෙනවා කියන්නේ සිත, හිතෙනවා කියන්නේ හිත එහෙම නේද? ඔව්. එතකොට මේ අපට දෙයක් අහුවෙන්නේ නැහැ මේ ඔක්කොම අපි ශක්තියක් දාගෙන ඒව තමයි පෝෂණය කරලා තියෙන්නේ. මෙතන තියෙන සියුම් කෝණයක් තියෙනවා මේ නිවන් මඟ. අර බුදුන් වහන්සේ පෙන්වන උපමාව අපි නිතරම කියන්න හේතුවක් තියෙනවා. අර උදෑසන හිමිදිරි පාන්දර තනාග පිබි දියබිදක තේ දුන්නක් දකිනවා කියන්නේ. ඒක කොයිතරම් සිවුන්ද මහණෙනි කියන එකයි අහන්නේ. ඔව්. බුදුන් වහන්සේ පෙන්නනවා මේ නිවන් මඟ ඊටම අදාළ කෝණකින් දැකිය යුතුයි මහණෙනි කියන එක. ඒක ඒක තමයි මේකේ තියෙන ඇත්තටම අපි කාගේ කවුරු හරි අපෙන් අහුවොත් අපි කියන්නේ මේකේ තියෙන වටිනාම දේ ඕකයි කියලා. අපිට ඕන ඕන කෝණයෙන් මේක හොයන්න බෑ. මේකේ අපිටම අදාළ වූ අපි නිතරම කියන දෙයක් තියෙනවා ඒත් එක්කම යා යුතු මාවත ලිපිනේ දැනගෙන යා යුතුයි නැත්නම් අතරමං වෙනවා කියලා. ඔන්න ඔය ඔය ඔය නිතරම කියන දේවල් ටිකක් තියෙනවා. මොකද අපි මෙහෙම කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ නිවන් මාර්ගට කටයුතු කරලා අපිට විච්ච දේවල් වල අත්දැකීම් අනුවයි. අපි දන්නවා හොඳටම අපි දන්නවා හොඳටම මේ මේකට අදාළව ඒ සියුම් කෝණේ ලේසියෙන් කෙනෙකුට ලේසියෙන් ඒක දකින්න බෑ. ඒ කියන්නේ මේ අපි කොච්චර හරි කියලා හිතුවත් වරදිනවා. ඕ ඒක ඒක වහන්සලාගේම අත්දැකීම්නේ. දැන් අපට එහෙම අත්දැකීමක් නැති නිසානේ අපි මේ පටලවාගෙන. ඕ හරි හරි කියන එක හරි. ඔව් ඒක තමයි ඉතින් මම ඒක හොඳටම ඊයේ ප්‍රත්‍යක්ෂ කරගත්තා මම එතන ඒ ප්‍රතිපදාව එහෙමම එහෙමම ඉදිරියට යනවා ප්‍රත්‍යක්ෂ කරගත්ත කිව්වට ඒක තාමත් අපිට මේ එහෙම එහෙම වැටහෙන්නේ ඇත්තම කියනවා ඔබතුමියට ගොඩක් තියෙනවා මේක සිද්ධ කරන්න කියලා අපිට වැටහුණා. අපි දීර්ඝ වෙලාවක් ඔබත් සමග සාකච්ඡා කරානේ. කතා කරානේ. ඒ දීර්ඝ වේලාව ගියේ ඔබතුමියට පස්සේ ඒක නුවරට හසු වෙයි. ඕක නැවත දැන් අහන නිසා ඒ කියන්නේ අපි හැමතිස්සෙම ඔබතුමියට ඔබතුමියගේ ඇතුලේ තියෙන අර සුද්ධ කරන්න උත්සාහ කරන දෙයක් තියෙනවා. ඔව් ඔව් හැමතිස්සෙම ඒක ඉස්මතු කරනවා. නමුත් ඔබතුමිය ඒක ඒක ගණන් ගන්න නැතුව තමයි කතා කරන්නේ. හැබැයි ආයිමත් අපි කියනවා මේ මෙතන සිතුවිලි තියෙනවා කියලා. බලන්න හොඳට ඒ දේශනේ අහනකොට ඕන කෙනෙකුට තේරෙනවා මේ හැමතිස්සම මෙයා සිතුවිලි දකින්නවා එතකොට එතකොට මේ දැන් එතකොට දැන් අපි හැමතිස්සම ඇත්තටම ඇත්තටම සිතුවිලි පේනවා. ඇත්තටම සිතුවිලි පේනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ සිතුවිලි දැන් බුදුන් වහන්සේට දැන් එදා බුදු සමයේ බුදුන් වහන්සේ සිංහල භාෂාව නෙමෙයි කතා කරේ. බුදුන් වහන්සේ කියන වචනයක් තියෙනවා ඔය හැමෝත් එක්කම කතා කරනකොට ඔන්න ඔය වගේම. අපිට මේ සූත්‍රවල ගොඩාක් ඒවා දකින්න ලැබෙනවා. ඒ තමයි තදංක පච්චපස්සය කියන එක. බුදුන් වහන්සේ කියන තදංක පච්චපස්සය. තදංක පච්චපස්සය. ඒකත් ස්පර්ශයෙන් එන සිතුවිල්ලක් කියන එක. හැම දෙයක්ම මේ මිනිස්සු කතා කරන ඒවා ස්පර්ශයෙන් එන සිතුවිල්ලක්. බුදුන් වහන්සේ ඔක තමයි තදංග පච්චපස්ස කියන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ පවා හැම ෂණයෙම බුදුන් වහන්සේ පවා කවුරු කතා බහ කරත් මේ එයා සිතුවිල්ලක්ද එයා මායාවේද ඉන්නේ කියලා බලනවා. ඔව් උන්වහන්සේ නුවණට ඒක හැම මොහොතෙම ඒ කියන්නේ අර යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ ඒක තමයි ඇත්තටම සිහිය. ඒක තමයි හැමෝම හිතිය යුතු තැන. ඒකෙන් කියන දැන් කවුරු වාද කරන්නවත් පළක් නැහැ. ඒකට හේතුව වාදයක් ගොඩ නැගිලා තියෙන්නේ සිතුවිල්ලක් නම් ඒක දෘෂ්ටියක්. දෘෂ්ටියක්. ඒ තුල සත්‍යයක් නැහැ කියලා බුදුන් වහන්සේ එතනම එතන දිනලා ඉවරයි. වාදේ අරය අරය වාද කරන පළවෙනි වචන ටික කියනකොටම බුදුන් වහන්සේ දැකලා ඉවරයි මෙයා දෘෂ්ටියක ඉන්නවා කියලා. එතකොටම මේ දෘෂ්ටියේ ඉන්නවා කියන තැනම එයා පෙරදිලා ඉවරයි දෘෂ්ටියේ ඉන්නේ කියලා. අයි බුදුන් වහන්සේ සත්‍යවාදී. බුදුන් වහන්සේ සත්‍යවාදී. දෘෂ්ටියට ඒ කියන්නේ සිතුවිලි වල කාටවත් බෑ බුදු බුදුන් වහන්සේට අභියෝග කරන්න. බුදුන් වහන්සේට බුදුන් වහන්සේට එකම එක දෙයයි තියෙන්නේ කවුරු හරි කෙනෙක් මේ සිතුවිලි වලින් මිදුණු එතන ඉඳගෙන අදහසක් දැක්වුවොත් බුදුන් වහන්සේ නිහඬ ඒ තමයි බුද්ධ ඒක තමයි යයි බුද්ධ වචනේ. එතන ඒ ඒ ඒ ඒ එතනට වචන නැහැ. ඒක තමයි ඔය ගොඩක් වෙලාවට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඔය මහායානිකයෝ මේ ඔය සරියුත් මුගලන් හිමියෝ එච්චර අගය කරන්නේ නැහැනේ. මහායානිකයෝ අගය කරන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේනේ. ඒකට හේතුව දන්නවද? ඔව් දන්නවද හේතුව? ඒකට හේතුව දන්නවද ඔබතුමිය? සාරියුත් සාරියුත් මුගලන් දෙනමව වැඩිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේව මහායානිකයෝ ඉහලින් තිබ්බේයි කියලා දන්නවද? එහෙම විශේෂම නෑ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සත්‍යයට අර සිතිවිලි වලට එහා ගිය හැම මොහොතෙම ඒ ඉන්නවා සිහියක. ඒකයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට නෙළුම් මලක් අමතිස්සම අඳින්නේ නෙළුම් මලක් එක්කලා. ඒ කියන්නේ බුදුන් වහන්සේ මහායානිකයෝ බුදුන් බුද්ධ රූපයේ හැමතිස්සම පින්තූරයන් දත් අඹුවත් නෙළුම් මලකුත් එක්කයි කරන්නේ. ඒකට හේතුව දක්වනවා. හේතුව දන්නවද? ඒකට හේතුව තමයි ඒකෙන් දෙන සංඥාව කාසිතුවිලි වලට ගන්න බෑ. <laughs> ඒකෙන් දෙනවා පරම සත්‍යයට දෙන සංඥාවක්. ඒක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඒක අවබෝධ වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බුදුන් වහන්සේ ඒ වෙලාවෙම කියනවා ඔබට වැටහුණා කියලා. අනිත් කාටවත් වැටහුනේ නැහැ. ඒකට හේතුව සිතුවිලි වලට ගන්න බෑ. <laughs> එතන මහා ඒක මහා නුවණක් තමයි පෙන්වන්නේ. ඒ අතර මහා නුවණක් පෙන්නනවා මහායානික ඒක පෙන්නනවා ඒක නිසාම තමයි ඕක ඕක උපමා කරලා තමයි ගොඩක් මහායානිකයෝ ඔය නෙළුම් මල දාලා බුද්ධ රූප හදන්න හදන හේතුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉහලින් තියන්න හේතුව ඔය ඔක්කොම තියෙන ඔයත් එක්කලා මෙතන තියෙනවා මෙන්න මෙහෙම දෙයක් ඔබතුමිය දැන් කිව්වට මට වැටහුණා කියලා තාමත් වැටහිලා නැහැ ඒක අපිට දැනෙන දෙයක් නැහැ මෙහෙමයි මේ ආර්යයන් වහන්සේ සමහර විට මගේ අර භාෂාව නිසා වෙන්නත් පුළුවන් භාෂාව නිසා නෙමෙයි මේ තියෙන්නේ ඇත්තම කියන්න ඔබතුමා කියන දැන් අපිට අපිට අපි අපි ඇත්තටම කියනවා එච්චර අපිට අදාළ නෑ භාෂාව එච්චර අදාළ නෑ ඔය කියන දේවල් නෙමෙයි අපි කෙනෙක්ව මනින් කවුරු හරි කෙනෙක් මොන හරි කතාවෙන් හැමදේම කියන්න උත්සාහ කරනවා නම් ඒ කතාවෙන් අපි ආව කොහොමත් ගන්නෑ අපි ගන්නේ යාගේ ඒ එයාගේ ඒ ඉක්මනට ඉක්මනට අදහස් දෙන වේගය අනුව අපි දන්නවා මෙයාට තාම සිහිය පිහිටලා නැති බව මෙයාගේ සතිය දුර්වල බව මෙයා තාම ආධ්‍යාත්මික පැත්ත පිරිහිලා බව ඔන්න ඔය විදිහටයි අපි බලන්නේ අපි ඒකයි කවුරු හරි කෝල් එකක් දුන්නාම බලන්න පළවෙනි විනාඩි 10 නිහඬයි ඒකට හේතුව මනින්නේ විතක්ක ਵਿਚාර විතක්කණයයි මනින්නේ මේ හැමදේම මේ ධර්මයේ තියෙන ගැඹුරම තැනක් තමයි කෙනෙක්ගේ සිහියම සතිය හැමදේම හොතරින් කියන්න පුළුවන්. කියන වචනෙන් නෙමෙයි අර වේග ඒව මේවත් එක්කලා. ඒක යාගේ ඉක්මනට ඒ තිතක් කරන කරන ඒවා ඒවත් එක්කලා කියන්න පුළුවන්. විශාල දෙයක් තියෙනවා. හැබැයි ඒක තනිකරම ඒක තනිකරම සිතුවිලි පැත්තේ නෙමෙයි. දුස් මේ මේ මිත්‍යාව පැත්තේ නෙමෙයි. ඒක තනිකරම යන්නේ අර අර මේ අර අර ඥානියත් එක්කලා යන්නේ. සත්‍ය. ඒක තමයි නියමක දැක්ම ඒ කෙනාගේ. ඒ කෙනාගේ ආශ්‍රව කොච්චර තියෙනවද කෙලස් කොච්චර තියෙනවද ඒ කෙනා කොච්චරම මේ සිහියක පිහිටලාද යොනිසෝ මනසිකාරයේ තියෙනවද යථාභූත ඥානෙ තියෙනවද සියල්ලම කියන්න පුළුවන් විනාඩියක් නියඳ හිටියොත් එයාගේ ඒකට කියන වචන වලින් නෙමෙයි එයාගේ ඒ හුස්ම ගන්න වේගය එයා විතක්කණය කරන වේගය රටාව එයාගේ ඒ සියල්ලම කියලා ඉවරයි එයා හිතන්නේ එයා කියන වචන ටික ගැන නමුත් මේ අවබෝධයටපත් වුණු කෙනා එයාගේ හැසිරීමයි මනින් විතක්ක විතහාර ගොඩාක් වැදගත් මේ කතාව. ඒකනේ බුදුන් වහන්සේ බලන්න දස අකුසල් වල බලන්න මේ බලන්න කටට කටට පනවනවා ඒ කියන්නේ වචී සංකාර වලට පනවනවා හතරක්. අකුසල් කටින් එන අකුසල් හතරක් පනවනවා. බලන්න කාය සංකාර වලට තියෙන තුනයි. බලන්න මනෝ වලට තියෙන තුනයි. කටට තමයි වැඩියෙන් තියෙන්නේ. ඒ කියන්නේ විතක්ක මෙතනින් තමයි චේතනා වැඩියෙන් මෙන්නේ විතක්කේ. එතනින් තමයි චේතනා භික්කවේ කම්මම් වද අකුසල් සිද්ධ වෙන වැඩි. අපි අකුසල් වැඩියෙන් කරන්නේ ඇත්තටම අතින් පයින්වත් මේ හිතින්වත් නෙමේ කටි අර කටි වලින්. වචන. එතනින්මයි අපි හැමතිස්සම අකුසලයේ අතර එතනින්ම තමයි සාත්‍යෙට ගොඩාක් අපි චේතනා සකස් කරලා ඉවරයි වචන කියනකොට. වචන කියනකොට චේතනා සකස් කරලා ඉවරයි. දැන් අපි සමහරට කරන්න දෙයක් හිතුව එකයි සමහරට. නමුත් වචන 100ක් වචන 10ක් 15ක් කියනවා. එතකොට වචන 10 15 චේතනා 10ක් 15ක් තියෙනවා. නමුත් අර කරන්න ඉතලා තියෙන එක චේතනාවක්. ඉතින් වැඩිම අප්පා හිතේලා තියෙන කටින්. මුසාවාද, පිසුමාවාච, සම්ප්‍රප්පලාප, පරුසාවාච සියරම කටින් තියෙන්නේ. ඒක ඕකේ ලොකු ගැඹුරක් තියෙනවා. ඕකේ අභ්‍යන්තරේ මේ අර අර යටින්ම තියෙන දේ පේන්නේ ගැඹුරට ගිය කෙනෙකුට විතරයි. මොකද්ද මේකේ තියෙන්නේ? උදකලාවම උදකලාවම ප්‍රිය කරන්න තමයි තියෙන්නේ. ඔතනදී ඔබතුමිය ඒත් වැරදෙනවානේ. ඔබතුමියට ඒකට හේතුව තමයි හුදකලාව කියලා ඔබතුමිය ඔතනදී කියන්නේ මේ භෞතිකව බාහිරින් මේ කවුරුත් නැති තැනක් ගැනයි. නමුත් බුදුන් වහන්සේ කිසිම තැනක එහෙම හුදකලාව ගැන කතා කරන්නේ බුදුන් වහන්සේ කියන්නේ එහෙමත් හුදකලාවක් තියෙනව මහණෙනි කියලා. ඒක මේ ශාසනයේ ඉදබික්කවේ බික්කු නෙමෙයි. මේ ශාසනයේ හුදකලාව එක නෙමෙයි. මේ සසරේ හුදකලාව කියන්නේ මේ නිරන්තරයෙන් නිරන්තරයෙන් මේ ඉන්ද්‍රියයන්ට සිහිය පවත්වාගෙන ඉන්න ඕනේ නිරන්තරයෙන්. ඔය ඔය ඔක්කොම කියන්නේ හිතලානේ. ඔතනම හුදකලාව නැහැනේ. අයි සිතුවිලි වැඩි. මෙතන තියෙන්නේ විතක්ක ਵਿਚාර ඒ කියන්නේ සිතුවිලි ඒ කියන්නේ හැම මොහොතම තමයි අධ්‍යාත්මිකව අභ්‍යන්තරයට සිහිය පවත්වන එක. මේ සිහිය තමයි මේකේ ලොකුම දෙයක් කරන්නේ නිවන් මඟ. නිවන් මඟ හිතක හිතලා යන ගමනක් නෙමෙයි කියන්නේ ඒකයි. ඇත්තටම කරන්න තියෙන අභ්‍යන්තරයට අභ්‍යන්තරයට සිහිය පවත්වන්න. තමන්ගේම හිතට මේ බාහිරට නෙමෙයි. තමන්ගේම සිතට එන අරමුණු එන ස්වභාව ඒ අරමුණු ඒ ඒවත් එක්ක සිහිය පවත්ව. තමන්ගේම ස්වභාව ඒකෙම දකින්න මේ දුර්වලතන. අභ්‍යන්තරයෙන් ඒ කියන්නේ මේ මම මම මාව මම මාව නැති කරන්න ඕනේ. ඔව්. මට බාහිරත් එක්ක ගැටලුවක් නැහැ. දැන් මම මාව කියන්නේ කාටද මේ? තමන්ගේම සිත. සිත. තමන්ගේම සිත නැති කරන්න බාහිරින් කවදාවත් බෑනේ. අර බරවායට පිට කර බෙහෙත් බදිනවා වගේ ඒක කවදාවත් කරන්න බෑ. තමන්ගේ කොතන වාඩි වෙලා හිටියත් කොතන ගියත් ඒක අදාළ නැහැ. මෙතන තියෙන සතර ඉරියව්වේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොතේ කිව්වාගේ සතර ඉරියව්වම සම්පජානේ අතුලාන්තේ එන එන එන සිතුවිල්ල කෙලෙසේ දකින්න ඕනේ. අතුලාන්ත එන සිතුවිල්ල දකින්න ඕනේ සමන් ඒ සිතුවිල්ල දිය වෙන එක ඒ සිතුවිල්ලෙන් මිදෙන එකයි දකින්න ඕනේ. ඒ සිතින් මිදෙන එකයි. එතනට සිය පවත්වන්න ඕනේ. එතනට සිය පවත්වන්න ඕනේ. දැන් මට දැන් මට මෙහෙ දැන් කියන්න හිතෙනවනේ. මෙහෙම කියන්න හිතෙනවා. දැන් මොකද කියන්න හිතෙනවා. ඔය කියන්න හිතන හැම එකම කියන්න කලින් හිතනවනේ. ඔව්. අන්න හිතන තැනින් නිදා එතන හිතන තැනටයි සිය පවත්වන්න ඕනේ. අන්න එතකොට තමයි මේ නිහඬියාව කියන්නේ අභ්‍යන්තරේට. එතකොට අභ්‍යන්තර නිහඬියාවට තියෙන්නේ. දැන් සමහරලාට ඉස්සරහා දැන් මොන මිනිස්සු ඉන්නවා. දැන් මොන ඒගොල්ලෝ කතා කර කර ඉන්නවා. තමන්ගේ අභ්‍යන්තරයට බලනවා. අභ්‍යන්තරයට ඒක ගැටෙනවද? අභ්‍යන්තරේ දිහා දැන් 100න් කතා කරන එක නෙමෙයි 100න් බලනවා. මේක වදයක් වගේ මගේ හිත තමන්ගේ හිතට දැනෙන දේ 100 පවත්වනවා. ඒකට සම්බන්ධයක් නොවි ඉන්න හැකියාව තියෙනවාද? දැන් ඒක තමන්ගේ නොකරගන්න නැතුව තමන්ට ගැටලුවක් නැතුව තමන්ට ඇලීමක් ගැටීමක් නැතුව එතනට රින්ගන්න නැතුව ඒක තමන්ට කම්පනයක් නොවනවද ඒ කම්පනේ නොවන ස්වභාවයට කොහොමදපත් වෙන්නේ කියන එකට තමන්ට පුළුවන් ඒ යෝනිසෝ ප්‍රතිකාරයේම අතුලාන්තයේම දියුණුවක් හදා ගන්න ඕනේ කාන්ති පරමන්ත අපෝ කියන්නේ ඕක හරි ගැඹුරුයි අතුලාන්තේ මේ කාන්ති කියන්නේ මේ මේ ඉවසීමකුත් එක්කලා තපසක් තියෙනවා ඒ කියන්නේ භාවනාවක් තියෙනවා අතුලාන්තෙන් කරනවා ඒක ඇවිල්ලා සවිතක්ක සවිචාරය. ඒ කියන්නේ මේ මුකුත් හිතන්නේ නැති එකක් නෙමෙයි. අර සෙලෝටේප් ගහලා වහනවා වගේ නැත්තම් තදංග විදිහට අර වතුලේ බෝලේ යට දානවා වගේ එකකුත් නෙමෙයි. ඒක සිත සිත මාරු කරන එකකුත් නෙමෙයි. එතනින් පැනලා යන එකකුත් නෙමෙයි. එතනින් ඉවත් වෙන එකකුත් නෙමෙයි. ඒක අභ්‍යන්තරයෙන්ම ඒකට ගැටෙන්නේ නැතු ඉන්න එක. මේක හිතේ අතිශයින් ගැඹුරුයි. ඒ උපමාව තමයි අර නිලුම් කොළයට වැටුණ වතුර බිඳුව රෝල් වෙවි තියෙනවා වගේ එතන අපි ඇලීම් ගැටීම් නැතුව ඒකට සිහිය පවත්වාගෙන එතන ඉන්න ඕනේ කියන එක නේද? එතන සිහිය පවත්වනවා කියන තැන සිත නැතිවීමකුයි තේන්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ සිත නැතිවීම තුනෝ සිත නැතුනොත් විතරයි ඉන්න පුළුවන්. ඉන්න නැති කරන්න බැරි වුණාට සිතේ හරය නැති වෙන එක. සිතේ සිත සිත තමන්ගේ සිත දිය වෙනවද කියන එකයි මෙතන දියුණුව කියන්නේ. ඔව් සිතේ සත්‍ය නම් මායාවනේ. ඒක අපි එහෙම හිතනවනේ හිතනේව නෑ මෙතන. ඔව් ඔව්. මෙතන තියෙන්නේ තමන්ගේ සිත මොකක්කෝ වේවා සියෙන් ඉන්නවා. ඔව් ඒක ස්වභාවයටපත් වෙනවා. මෙයා මේ සිය කියන එක හැවිල්ලා සිතුවිල්ලක් නෙමෙයි. මේක දැනෙන දැනීමක් එක්කලා යන ගමනක්. ඒකයි ඥායස්සද්ධි ගමයි කියන්නේ. තමන්ගේ සිතට එන ඒ ස්වභාවත් දැනෙන්න ඕනි තමන්ගේම ඥානෙට අසු වෙන්න ඕනි. ඒ ඥානයේ හරහා තමයි මේ සිහියයි නුවණයි යනවා කියන්නේ. එහෙනම් ඒ ඥානය තමයි තමන් අවදි කරගෙන යන්න ඕනේ. ඒකයි අපි අමතිස්සම කියන්නේ තමන් සිහියයි නුවණත් එක්ක ඒ ඥානයක් අවදි වෙනවා. ඒකට තමන් තමට ඒක අපිට කියන්න වෙන වචනයක් නෑ දකින්න වගේ දෙයක්. ඒ කියන්නේ ඒක දක්ෂචක්ෂේ අවදි වෙන. ඒක තමන්ගේම දැනීමක් ඒක. දැනීම කව කිසිම වෙලාව ඒක වචන කරන්න බෑ. දැන් මේ සිතේ ස්වභාවයම Tamanටම දැනෙන Tamanට මේ Tamanගේ සිත ගැනම කලකිරීමක් වෙනවා එතකොට. අභ්‍යන්තරයෙන් එන්නේ සිහියට එන්නේ. ඉස්සලා සිහිය අවදි වෙන්න ඕනේ. ඒකයි ලොකුම කාරණාව කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මේ නිවන් මාර්ග ඥායස් අධිගමයි හැමතිස්සම අපි ඔක කියනවා. ඥානය අවදි වෙන්න කියලා. ගොඩක් අය මේ නිවන ගැන කතා කරනවා. භික්ෂුන් වහන්සේලා පවා අපිට පේනවා මේ මාධ්‍යවල ප්‍රසිද්ධිය කතා කරනවා. ඥා මේ මේ අන්තිමට සිත නැති වෙන ඥානය ගැන දන්නෙත් නැහැ. බලනකොට. ඒ ඥානයක් ගැන අදහසකුත් නැහැ. බලනකොට ඒකත් සිතුවිල්ලක් කියලා හිතන් ඉන්නවා. බලනකොට හිතන් ඉන්නවා මේ නිවන්ගේ නිවනත් සිතුවිල්ලකින් එයා හිතන්නේ එයා ඒ බලනකොට නිවන් මගක් නැහැ කියලා. මිත්‍යා දෘෂ්ටික. ඒක තමයි ඉතින් එතනදී තමයි අතරමං වෙන්නේ. කොච්චර ගැඹුරුද. ඒකයි මේ කෝණේ කොයිතරම් සිවුන්ද මහණෙනි කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඒක තමයි දැන් දැන් අර ඔබ වහන්සේගේ මේ මේ මේ දහම් මේ මේ මගත් එක්ක මේ පැහැදිලි කිරීම අතිශය ගැඹුරුයි. ඔව් දැන් ගොඩාක් අය මට හිතනවා දැන් ඔව් මේ මේ ධම්මග අර ඒ කියන්නේ මග වැරදිච්ච තැන් ගොඩාක් නිරවුල් කරගන්න මහා ගොඩාක් අයට හදාගන්න හැකියාලා තියෙනවා අපිට කතා කරනවා නමුත් ඒ අයට දැන් හදාග කෝටියක් තියෙනවා නම් අපි කියන්නේ 100යි හදාගෙන තියෙන්නේ තව තව 99000 ගාණක් තියෙනවා 99900ක් තියෙනවා ඒ තරම් අපිට පේනවා තේරෙනවා. ඒක අපි සමහර වෙලාවට සමහර දේශනාවල කියන අවුරුදු 100ක් ගියත් සමහර අයට අපිට අපි ඉන තැනට එන්න බැරි වෙයි කියලා. ඒ තරම් අපිට පේනවා මේගොල්ලන්ගේ අභ්‍යන්තරේ කැකෑරෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමතිස්සෙම බාහිරින් ඉන්නේ, සිතවිලි වලින් ඉන්නේ. ඒකත් සිතවිලෙන් හිතන්නේ. නමුත් මෙතන සම්පූර්ණයෙන්ම ගමන තියෙන්නේ සිතවිලි වලින් නෙමෙයි. ඥායස් අධිගම. නිබ්බානස්සක්ති කියලා. ඥාණයනේ. එතකොට සසරනේ. සිතුවිලි විඥානය කියන්නේ අපි කියන්නේ සැබෑ ලෝකේ හීන කියලා. ඔව්. හීන ඇතුලේ හීන දකින්නවා කියලා අපි කියන්නේ. හීන ඇතුලේ නිවනත් හීනයක් කරගෙන නිවන හීනෙන් නිවන් දකින්න ඒක තමයි ඒක තමයි එතන තමයි පරිවියා මේ හැමෝම එතන නැවතිලා මේ මහා කොහොම හිර වෙලා ඉන්නේ අපි ඒකයි කියන්නේ මේ 178ක් කෝල් කළා අපේ ඇඟිලි ගන්නටයි එක අවබෝධ වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ අර මාර්ගය අවබෝධ වෙලා නැහැ. ඉතින් කොහොමද ඊටු ටික දැන් ඉස්සල්ලාම මේ අය කරන්න ඕනේ ඉස්සල්ලාම සම්පූර්ණයෙන්ම මේ කොටම ඉස්සල්ලා මාර්ගය හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ආරක්ෂක මාර්ගය මේ හොයා ගන්න. ඇත්තටම බැලුවොත් ඒක එතන තියෙන්නේ. සිතුවිලි තියෙන තැන නෙමෙයි තියෙන්නේ. මේ මේ මේක අවදි කරගන්න බෑ. ඉතින් ගොඩක් අය හිතනවා දැන් නිවන් දකින්න බෑ කියලා. අයි හේතුව සිතුවිලි වල ඉන්නේ බලන්න. ඔව් මේක මහා කරදරයක් වදයක් තේරුමක් නැහැ එහෙම කියලා. ඒක තමන්ගෙම තියෙන අර තමන්ගෙම තියෙන අතර කම්මැලිකම මේ ඉක්මනට මේ කලබලකම මේ 아무තු මේ නිකන් ඒ 아무ේ බොලද විදියට කොහෙද මේ තම මේ මහා මේ තමන්ගේම මහා ගෝර සසරේ මහා සසරක නිමාව ඔහොම කරන්න පුළුවන්ද? මේ සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් මේ සසර ගියක් ගැන <laughs> බුදුන් වහන්සේ කතා කරනවා. ඒක මේ එක මේ ආත්මය කියන්නේ කොයිතරම් මහා විශාල කටයුත්තක්ද? ඒක අපි සමහරලාට සමහර දේශනාවල කියනවා. ඔබ තාම සූදානම් නැහැ කියලා. මහා විශාල සසරක අවසානයකට සූදානම් නැහැ කියලා. ඕ ටික දුරක් යනකොට මෙහෙසයි කියලා ඒක ඒක තමන්ට පේන්නේ තමන් ඇත්තටම සමහර අය කොච්චර කතා කරත් විශ්වාසයක් නැහැ ආයි උපදිනේ වගේ. සමහර අයගේ නිකන් තියෙන්නේ හරියට නිකන් මේ ආයි මනුස්සාත්ම ලබනවා වගේ. අමුතු අමුතුම ඒවා තියෙන්නේ. ඒවා කොහෙව වැසගෙන තියෙන ඒවා ඒගොල්ලෝ දන්නෙත් නැහැ ඒගොල්ලෝ ඒ වගේ මේවා පාවි පාවි ඉන්නවා කියලා. නමුත් මේ ඒක හරි අසරණකමක් ඉතින්. ඇත්තටම සත්‍ය අවබෝධයක් නැති කම්මයි හේතුව. ඉතින් ඕක පෙන්නන්න තමයි අපි ගොඩාක් මේ කතා කරන සමහර දේවල් අපි කියනවා මේ සංඥාව තමයි සංඥාව සකස් වෙන හැටි කියනවා. මේවා මේවා සකස් වෙනවා කියනවා මේ සත්තුන්ගේ මෙහෙම මෙහෙම අපි ඒක තමයි පෙන්නන්නේ අර සීරස ගැන කිය කිය යාපනේත් අහු වෙනවා මෙහෙත් අහු වෙනවා හැබැයි ඒරියල් එක තියෙනෝනේ ඒ කියන්නේ මෙතන තමන්ගේ සංඥාවත් මෙහෙම මේක වෙනස් වෙනවා ඒ වෙනස් වෙන ස්වභාව තියෙනවා ලෝකෙ මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම සත්ව කොටස් වල කියලා ඒක පෙන්නනවා ඒ සංඥාවල් වල ස්වභාවය මේ වෙන්නේ කියලා මේකට හේතුව ඒ ඒ ඔක්කොම පෙන්වන්න හේතුව මේ සතර තියෙන මේ මේ මේ ස්වභාවය පෙන්වන ඒ කියන්නේ මේ මේ සිතුවිලි සතරම තමයි සිතුවිලි සතරම නැවත සකස් වෙන්නත් හේතු වෙනවා මේක ගැඹුරට ඇත්තටම ලියාගෙන ලියාගෙන ලියාගෙන ආවම මේ ෂණයට එනවා ෂණය කියන්නේ සිතුවිලි සසරම පේන්න ගන්නවා නමුත් ඒකම තමයි භව සසරත් වෙන්නේ සිතුවිලි සසරම තමයි ඒක ලියුම් නැත්නම් යනවා දෘෂ්ටිය තුළ සකස් වෙයි සංඥාව තියෙනකන් යනවා සංඥාව සමග සකස් සකස් ඒක තමයි ඕ ඒක තමයි එයා එතන රැවටෙනවා සංඥාවක් මේක අපි අසුරු කරන්නේ. අපිට ඒ කියන්නේ අපිට මේ ශබ්ද වර්ණ ඒවත් නෙමෙයි. සංඥාවක තියෙන ස්වභාව අපි ඒකට පෙන්වන කරන්ට් එක වගේ කියන. ඔබතුමියටද කිව්වේ ඒක අපිට දන්නේ නැහැ. අපිට ඒක දැන් අපි කිව්වා කරන්ට් එක වගේ මේක ලයිට් එක වගේපත් වෙනවා ආයේ කරන්ට් එක වගේ. එහෙම දේශනයක් ඇහුවේ නැද්ද කොහෙද? කරවේ ලයිට් එක වගේ තමයි මේක මේ අපි මේ ඇස මෙහෙම පේන එක. නමුත් සංඥාත්මක කරන්ට් එක වගේ කියලා. නමුත් අය කියන්නේ මනසට කරන්ට් එක විතරයි. ඒ කියන්නේ සංඥා විතරයි. මනසට ධම්ම. මනසට බෑ එළියට එන්න. නමුත් එළියේ තියෙන ශබ්ද වර්ණ ඒවා. නමුත් මනස ගන්න අර කම්පන චංචල වගේ සංඥා විතරයි. ඒක කරන්ට් එක වගේ. කරන්ට් එකෙන් ලයිට් එක ඇවිල්ලා පස් වෙනවා. ඊකර එක වෙන එක. නමුත් කරන්ට් එක කියන්නේ සංඥාව. එකම සංඥාවක් ධම්ම කියන්නේ. මනසට ධම්ම එකම ස්වභාවය. කම්පන සංචන ස්වභාවය. ඒක අතිශයින් ගැඹුරු ඒ කියන උපමාව. ගැඹුරයි ගැඹුරයි. මොකද මනසට මනසට 10 එනවා 30 එනවා. නමුත් මනසට වතුර බොන්න බෑ. ඇත්තටම කරන්නේ කටර දාහන එක. අර කරන්ට් එකේ කතාව තියෙන්නේ. අර ලයිට් එක වගේ තමයි අපිට මේ පේන වර්ණ. අර අර කැසට් එක දැම්ම වගේ තමයි ශබ්ද. නමුත් මේකට කරන්ට් එකෙන් ඇවිල්ලා තියෙන සංඥාව තමයි ඇතුලේ මනස ගන්න. ඔව්. මනසට සංඥාවක් විතරයි කියන එක. මනසට ශබ්දත් නෑ, මේවත් නෑ, මේවත් නෑ. මනසට හැමතිස්සෙම ධම්ම විතරයි අරමුණු වෙන්නේ, සංඥා විතරයි. මනසට බඩගිනි වුණාට මනසට බත් කන්න බෑ. ඒ වගේ. බෑ. මනස ඒක මේක වෙනින්ම ඒක වෙනවම ගැඹුරු න්‍යායක් මෙතන දැනෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ මනසනේ එතකොට මේ සේරම මනෝවිඤ්ඤාණයනේ මේ සේරම මේක මේ සිතුව කියලා ඒක සැප විඳින්නේ දුක් විඳින්නේ මනස. සැප විඳින්නේ දුක් විඳින්නේ මනස වුණාට බාහිර මේ දැන් මේ වර්ණ ශබ්ද මනසට අදාළ නැහැ. බුදුව කතාවක් මේ මේ ගනුදෙනුවක් ගනුදෙනුවක් හදාගෙන නේද මේක හරි පුදුම කතාවක් දැන් ඒ කියන්නේ හරියට නිකන් ඇත්තටම රුපියල් 100ක් දීලා අපි අර මොනවාද රුපියල් 100කින් අර අර මුදල්නේ අපි දෙන්නේ නමුත් අපි ගන්නේ පාණ්ඩනේ <laughs> ඒ වගේ වැඩක් මේක මේක වැඩක් සංඥා නිකන් මුදල් වගේ බාණ්ඩ ටිකට මුදල් නෙමෙයි නිබාණ්ඩ කියන්නේ <laughs> මේක මහා පුදුම උපමාවක් කියලා ඔය ඔක්කොම පෙන්වන්න යන්නේ දැනෙන දේ තමයි කියන්නේ ඒකයි මේකම පටිඝ සම්පස්සේට අධිවචන සම්පස්සයක් කියන්නේ ලොකු කතාවක්. ඔය ඒ ආකාරයේ ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි ඒ ආකාරයේ ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති මේක අධිවචන කියන්නේ මේ චෛසික. නමුත් මේ පටික කියන්නේ චෛසික නෙමෙයි මේ බාහිරේන ශබ්ද මේවා. ඔය ශබ්ද වර්ණ කියන්නේ ඔය පටික සම්පස්සේ. ඒ කියන්නේ ස්පර්ශය පෙන්න නැහැටි. සදාංග පස්සපච්චය කියන්නේ ඒක ඕක ඇවිල්ලා මේ තනිකර මනසට මේ සංඥා විතරයි කියන එක. ඕකම තමයි කිව්වේ සල්ලි වෙතලා තියෙන්නේ බාණ්ඩ කියලා. එළියට යන්නේ එක්ක શબ્දයක් එක්ක මේකක් එළියෙන් එන්නේ නමුත් ඇතුලේ තියෙන්නේ වෙනින්ම කම්පන සංකල කියන්නේ ඒකයි. ඒ විතර සංඥාව. ඒ සංඥාව තමයි සැප විඳින්නේ දුක් විඳින්නේ. සැප විඳින්නේ දුක් විඳින්නේ මේ අතවත් මේ මේ කනවත් මොකක්වත් මේ මේ බලනකොට මේ සංඥාව. මේකෙන් ගන්න කන්වර්ට් කර කර ගන්නවා. ඒ කියන්නේ මේක මේක පුදුමයිනේ. අර සල්ලි කර ගන්නවා වගේ බඩු විකුණලා සල්ලි ගන්නවා වගේ. ගන්නවා වගේ. <laughs> ඔව්. අර කතාවක්. පුදුමාකාර හොමාරු. ඔව්. හරි මේ දැන් අපි සතර දැන් අපි අපි දැන් අද අවසාන සිතෙන් පස්සේ සතර යන්නේ අර බාහිර බඩමුට්ටුත් එක්ක නෙමෙයි. ගෙවල් දොරවල් අරන් යන්න බෑ. බාහිර අත්තරන් අරන් යන්න බෑ. නමුත් අර සංඥාවෙන් හදාගත්ත ඉරිසියා වෛරය ඒ ටික යනවා ගන්න. ඔව්. ආවේ ශක්ති ටික අර අර සල්ලි කරගත්තා මේ වැඩේ මේක මාරයි ඒක තමයි අම්මේ ඕ ඉතින් අපි ඔක්කොම මුදල් කරගන්න යන්නේ ඔය අපි ඔක්කොම සංඥා වලින් කන්වර්ට් කරගෙන අපේ සංඥා තීව්‍ර කරගන්නවා ඊට පස්සේ ආ සසරම තමයි යන්තම් හරි මේක මේක මිදි මේක ඇවිලා නිස්සරණය කියන්නේ වෙන්නේ මේ මුදල් අඩු කරගන්න එක. ඔව් ඔව්. ඒ ප්‍රමාවම ගන්නවා නම් ඒ භාණ්ඩ වලින් රැස් කරගත්ත මුදලම ආයි ෂෙයා කර ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ සංහක්කයෝ නිබ්බානෝ කියන තැන. ඒ කියන්නේ මේ තණ්හාව කියන්නේ ගන්නේ මේ අල්ලගත්ත සල්ලි ටික වැඩිද? ඔව් ඔව්. ඉතින් බලනකොට සල්ලි කියලා තියෙන මේ බඩු මුට්ටු ටිකක් විකුණලා අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ ශබ්ද ටිකයි මේ වර්ණ ටිකයි ඔය මේ වගේ ගෙදර මගේ දේවල් දරුවෝ කියලා ඔය ගත්ත ටිකක් තියෙන්නේ. ඒ වගේ කතා ගත්ත සංඥා ටිකක් තියෙනවා ඇතුලේ. ඔව් එක මිටක් මේ ගොඩක් ගහගෙන තියෙනවා. දැන් ඒක තමයි ඒක නිස්සාරණේ කියන්නේ මේක මහා ඒකට මහා සංඥාමයි සුකුම වෙන්නේ. ඒකයි අපි තමයි කිව්වේ. ඒක තමයි කිව්වේ මේ තුන්සිත පහදවා දානයක් දෙනවා කියන්නේ රාග දේශ මොතුණී වෙන්න ඕනි කියලා. එතකොට තමයි සංඥා සුකුම වෙන්නේ. ඔව්. මොකක් මහා ගැඹුරු බලන්න පේ වුණාට පුදුමා විදිහට සත්‍යක් වෙනවානේ කියන එක. ඒක නෙමෙයි නං ඒක නෙමෙයි. සත්‍යක් වෙනවානේ. ඒක නෙමෙයි. දැන් මේක නෙමෙයිද සුගතිය? සංඥා සුකුම වීම නිමිත සුගතිය. ඒකයි සුගතිය. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි? අපි කරන්න ඕනේ මේ සිත ඇතුලේ ඇලෙන ගම් එක දිය කරන්න ඕනි. ඉතින් ඒක ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ අවබෝධයෙන්. ඒ කියන්නේ මේ සිතුවිලි ඔක්කොම තියෙන්නේ ඔතන කියලා දකින්න ඕනේ. මේ සිතුවිලි සිතුවිලි සිතුවිලි දියව සිතුවිලි වලින්නේ මේ සේරම අපි මේ අදාගෙන තියෙන්නේ මේ කියන්නේ අපිට අසහිත වෙන්නේ සිතුවිල්ලනේ. මොකද දැන් මේ මේ මට ගොඩාක් බඩු තියෙනවා. මේ බලන්න මට මේවා තියෙනවා මේවා තියෙනවා කියන එක සිතුවිල්ලනේ. ඒතකොට සිතුවිල්ලනේ දැන් මේ හදාගෙන තියෙන්නේ. ඒක දිය කරන්න පුළුවන් සිතුවිල්ල දිය කරත් විතරයි. ඒක හිතුවිල්ල දිය වෙන්නේ ඇත්තට මේක සත්‍ය දැක්කොත් විතරයි. ඒක බාහිරේම දෙයක් නෑ, ඔය බඩු කියලා දෙයක් නෑ. ඔය ඔක්කොම බොරුවක් කියලා මායාව දැක්කොත් විතරයි බැලුම් බෝලේ උලන් යන්නේ. උලන්. ඒකට විදින්න මොෝනි අර යථාභූත ඥානෙ විදින්න මොෝනි පොඩ්ඩක්. දැම්මහම වෙනවා. ඒකට උලම් බහිනවා සුස් ගාලා. එතකොට අර තියෙන මාන්නේ අරක්ක කුඩු වෙලා යනවා. ඔය ඒව තමයි ගොඩක් වෙලාවට මහායානේ කරන්නේ. ඔය ඔය මහායානේ ගොඩක් වෙලාවට අපි දකිනවා මේ පිඟන් හොදන්න දෙන ඒවා ඔය ඔය පල්ලෙහාම ඔය දැන් බිම අතුගාරේව සුද්ධ කරන ඒවා ඔක්කොම අර මාන්නේ බිඳින්න දෙනවා. මහායානේ ගුරුවරු ඔව් ගුරුවරු අර ගෝලෙන්ට ඒ වගේ දේවල් තමයි දෙන්නේ ක්‍රියා මේක ගන්න පල්ලෙහාට. ඒක තමයි හැබැයි ඒක අපි වරදක් දකින්න මොකද අපි දකින්න මහායානෙන් මෙතනට එනවා කියලා. ඒ ඥායස්ස අධිකමා කියන තැනට මහායානෙන් එනවා. ඒක ඒක අපිට ඒගොල්ලෝ ගන්න තනි කරම උපමා. ඒක නිසා මේ පරයායක් පෙන්වන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට පෙන්වන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ට දැන් මේ වගේ අපි කතා කරනවා වගේ මේ මග එහෙම සෝතාපන්න ඒවා පෙන්වන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ට එහෙම එහෙම සිලබස් එකක් නැහැ. ඇත්ත කතාව. ඔව් ඔව්. දැන් මෙතන තේරවාදීන් ගාව හොඳ සිලබස් එකක් තියෙනවා. අප තේරවාදී සම්ලා තියෙන දෙමළ කඩේ වගේ භාෂාව දන්නේ නැහැ එක පැත්තකින් මේ තේරවාදීන්ට පොත් ටික තියෙනවා ඇතුලේ තියෙන ටික දන්නේ නැහැ අපේ අපේ මාර හිරවිල්ලක කට්ටිය වෙලා ඉන්නවා අනේ ඕ ඒක නම් නැත්තම් නිමන්දනේ වහන්සේ කොහේ මේ ඒ කියන්නේ මේක මේ මේ මේ ප්‍රචාරය කරපු එක නම් ඇත්තටම මම හිතනවා ඔව් ලක්ෂ ගාණක් මේ මේ මේ තිබ්බ ප්‍රශ්න ටික වලින් මේ අය අපිට දැනෙන විදිහට ඉදිරියේදී ඉදිරියේදී විශාල පිරිසක් ඒ මේ සත්‍යයට මේ මාර්ගය හොයාගන්න මේක හේතු වෙනවා. ඔව් විශාල අධිකාලමක් වෙනවා. ඔව් අපි එක දැක්කා අපි එක නුවණින් දැක්කා මේ දේ කරොත් විශාල අඩිතාල අපි ඒක නිසා තමයි කිව්වේ ආ ආර්ය භූමියට මේ පරිසරය සාදා දීමක් මේ කරන්න කියලා. අපි එහෙම කලින් දැම්මක් රහතන් වහන්සේලාගේ යුගයක් එනවා කියලා ඊට පස්සේ දැම්මා ඒ ඒ රහතන් වහන්සේලාට ඒ ආර්ය භූමියට පරිසරය සාදා දිය යුතුයි කියලා. අන්න එවැනි දෙයක් අපි මේ පේජ් වල දැම්මා. ඔය ෆේස්බුක් පේජ් වල දැම්මා. ඒවා ඔව් මම ඒව ඇහුවා බැලුවා ඔය ටික ඔක්කොම මේවා කරගත්තා. ඉතින් දැන් මම මේ මේ මේ මේ ටික දැන් ඉස්සරහට මෙහිම මෙහිමම කරගෙන යනවා නේද? ඒ කියන්නේ මෙතන සත්‍ය දකින්න එක කරගෙන යන දෙයක් නෙමෙයි මේක. මේක ඇවිල්ලා පිළිසුදු කර පිළිසුදු කිරීම. ප්‍රතිපදාව ඇතුළේ ඇතුළේ ඇත්තටම තියෙන්නේ මේ මේ සිත පිරිසුදු කිරීම. ඇත්තටම රාග දේශමෝ තුනී වෙනවා. ඇත්තටම කෙලෙෂය වෙනවා. බොරුවට නෙමෙයි ඇත්තටම වෙනවා. ඇත්තටම වෙනවා ඇත්තටම සුගති පරායනෝ පළවෙනි මොහොතේ ඉඳලා මේ අවබෝධය යන්තන්ද වැඩි වෙන්නේ ඒ තරමටම අර මේ රාගදේශෝ තුනී වෙනවා ඒ තරමටම සුගති පරායනවන යමෙක් මෙතනින් මෙසා ගමනකුත් අපි දකින්නේ ඒ කායන මග්ගෝ අයම් බික්කවේ කියලා තමයි අපි කියන්නේ මේ කියන්නේ ඒ කායන මග කියලා අපි පෙන්නනවා ඒ කියන්නේ මොන මොන විදියෙන් කතා කරත් මේකයි වෙන්නේ කියලා ඒ කියන්නේ රාගදේශමෝ තුනී වෙනවා ඒ තුනී වෙන්න නම් සත්‍ය දකින්න ඕනි අතාවූත ඥානෙ නැතුව වෙන්නේ නැහැ කියලාමයි කියන්නේ වෙන්නේ නැහැ. ඒ යෝනිසෝ මනසිකාරයේ අතබුත ඥානය ඉතාම වැදගත්. ඒක කෙනාගේ කෙනාගේ කෙනා කෙනාගේ තියෙන අවබෝධයට, දක්ෂතාවයට, ඒ කුසලතාවයේ මතයි. ඒකයි කුසලත්ව උපසම්පදාව මෙතන තියෙනවා. තියෙනවා. සියලුම දේ සබ්බපාපස්සා කරනවා. සියලු සිතුවිලි අකුසල සිත්මයි කියලා කියන්නේ ඒකයි. අපි කාප භූමියේ ඉපදලා අපි සිත් 89 ඉගෙන ගන්නකොටත් අර ඉස්කෝලේ යන කාලෙත් දැක්කා. සිත් මේ කාම භූමියේ උපදින්නේ රාගදේශමෝ සිත්. විතරාගේ විතදේශී සිත් උපදින්නේ ලෝකෝත්තර භූමියේ. එතකොටත් තේරෙනවා මේ කාම භූමියේ උපදින සිත් පබ්බපා සබ්බපාපසා කරනවා. අපි ඒ කාලෙත් ඔහොම දෙයක් අපිට දැනුණා මේ මේ අකුසල් සිත් නේද කියලා. ඔව්. හ්ම්. මේ සියලු සිත් අපිට උපදින හැම සිතක්ම අකුසල් සිතක්. ඒ කියන්නේ ඒක සිතුවිල්ලක්. සිතුවිල්ලක් කියන්නේ ඒක ඒක සත්‍යයක් වෙන්නේ මායාව. ඔව්. ඔව් මේක තමා තුලින්ම මේ දකින්න ඕනේ. අභ්‍යන්තරයෙන්ම යන්න ඕනි ගමනක්. ඒක මට දැන් හොඳටම මේ ප්‍රත්‍යක්ෂයි මම දැන් දන්නවා දැන් මේක අපිට මේක මහා සූක්ෂම ගමනක් කියලා. ඒක තමයි අපිට මේක මහා මේ කියන්නේ මේ මේක මහා මේ අර අමුතු වචන භාවිතා කරන එකට හේතුව මේ අපි දකින බොහොම සූක්ෂම කාටවත් කියන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. නෙමෙයි. අතුලාන්තයෙන් සුද්ධ කරනවා තමන් විතරයි දන්නේ යුද්ධය. මේ කියන්නේ මාර යුද්ධ දන්නේ තමන් විතරයි. අතුලාගේ මාර විද්‍යාවක් තියෙනවා. කියුනෙත් ඒකයි. මාර මාර කතාව කියුනෙත් ඒකයි. ඒක මාර කතාවක් තමයි. ඔව් මාන කතාවක් කියන්නේ ඒක මානම කතාවක්. ඉතින් මේ මේ ටික හරිය මෙහෙම ඇත්තටම මේ හැම කතාවකම මාරයිනේ ආත්ම කතාවන්නේ තියෙන්නේ. ආත්මය තමයි මාර කියන වචනේ තේරුම. අත්තාන දිට්ඨිය උවහච්ච මච්චු රාජානපසති කියන්නේ ආත්ම දිට්ඨිය ඉවතලුවොත් මාරයාට නොපෙනේ කියනවා. අත්තානුත්තිං වූහච්ච මච්චු රාජාන පස්සති. ඕකම තමයි තියෙන්නේ හැමතැනම. මායя ඉන්නේ ආත්මෙත් එක්ක. ඔව්. ආත්මෙ නැත්තම් මායя නැහැ. ඔතනයි තියෙන්නේ. මායя. බුදුම ගන්න තේනවා. හැබැයි කාසිය දෙපැත්ත වගේ. මේ පැත්තේ ආත්මය අනිත් පැත්තේ මායя. මායя. කිච්චෝ තාත්මෙ නැත්තම් මාරනේ. <laughs> හරි පුදුමයි. කොයි පැත්තට වැටුණත් එයාට ගැලවීමක් නැහැ. ඔව්. ඒ පැත්ත වැටුණත් ආත්මය. ආත්මය කියන්නේම මායя. අනිත් පැත්ත වැටුණත් මායя. අපි මෙතන අනිත් පැත්තට අයියෝ ගැලවීමක් නෑ අය තුමයි ඒක ඕ ඉතින් මාර ගනුදෙනු කෙනෙක් තමයි ඉතින් ඇත්තටම මේ ඕ ඔබ වහන්සේ තව තවත් මේ මේ දේශනා තව තවත් මේ ඒ කියන්නේ මේ අපි අහිංසක අසරණයිනේ මේ සියලු දෙනාම ඇත්තටම අසරණයි ඇත්තටම අසරණයි ඕ මම කියනකොටත් අර ඊයේ පෙරේදා ඔබතුමිය අසරණ වුණා ගොඩක් අසරණ වෙන හින්දා තමයි අපි ඇද්දේ ගොඩක් කියන්නේ නැතුව එකපාර ඔබතුමියටත් යම්කිසි ආත්ම ගෞරවයක් තියෙනවා යම්කිසි ආත්මය ආත්ම මේකක් තියෙනවානේ යම්කිසි දැන් ඔබතුමියත් හිතන් ඉන්නවානේ මම මෙහෙම මෙහෙම කියලා එහෙම ගත්තට පස්සේ හරි අමාරුයි දෙන්න ඕ ඇත්ත ඇත්ත දැන් මම ගිය දැනත් එක්ක බලනකොට දැන් ධාන තලවලටනේ ගිහිල්ලා තියෙන්නේ හැබැයි එකක් තියෙනවා අර මෙහෙණින් වහන්සේලා එහෙම කතා කරනකොට මේ ඇත්තටම මේ ඒ ගන්නව හරි පුදුම විදියට යටහත් පහත්ව ගන්නවා ඒ කියන්නේ ඒකට පොඩ්ඩක්වත් යහලා ඉහළ තැනක ඉන්න ස්වභාවයකින් නෙමෙයි කතා කරන්නේ. හැමතිස්සම මේ ඔව් ඔව් ආර්යයන් වහන්සේ එහේ ආර්යයන් වහන්සේ හරි එහෙම එහෙමයි ආර්යයන් වහන්සේ එහෙමයි ගන්න. හරි පුදුම විදියට යනවා ඒතකොට ධර්මයේ. අපිත් ඒක මේ අර දේශනාවේදී තමයි වැටුනේ. ඒක ඔව් ඒක මම ඒක මම විශ්වාස කරනවා මොකද අර මම ඉන්න පරිසරයත් එක්ක මං හිතන ගත්ත දෘෂ්ටි ටිකක් මේක ආදීවල ආදී තනතුරු එතකොට ඔය ලැබිලා ලැබිලා තියෙන දේවල් ගැන එක්කලා අපි ගොඩ ගහගෙන ඉන්නේ බරක දේවල් ගොඩක් උඩනේ ඉන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඒකත් ඉඩ කටා දේවල් දොරවල් යානවාන අරවා මේවා උඩ නැක්කට පස්සේ බැලුම් බෝලේ උඩ කූඹියව. අන්න බැලුම් බෝලේ පිපුරුම් ගාව කූඹිය උඩියා. ඔව් ඒක වඩ අඩුව හදලා ඒගොල්ලෝ තියලා තියෙන ඒගොල්ලෝ ලොකු ලොකු සංගම්. ඔව් ඒක ගොඩක් අමර තාත්තලාට ඕක වෙනවා. ඔව් ඒක ඇත්ත ඉතින් මේ මේ මේ මේව ලියා ගන්න ලැබීමම මහා භාග්‍යයක්. ඔව් ඇත්ත. ඉතින් ඊතර නියම මිනිස්සු බලනකොට ඉන්නේ. අපි මේ මිනිස්සේ නෙමෙයි බලනකොට අපි මේ ඉල්ලගත්ත ටිකක් ගොඩ ගහගෙන අර වෙනම මිනිස්සෙක් බලනකොට මේ මිනිස්සෙක් කරගන්න නගලා. <laughs> ඇත්තටම මම මම ඉන්න දැනත් එක්ක මම නැවත නැවත මේ ඔබ වහන්සේට කතා කරලා හදදර කරනවා නෙමෙයි මට ඕනකමම තියෙන්නේ මට ඕනකමම තියෙන්නේ මම මේ උත්සාහය ඇත්තටම නිවැරදි. ඕ මම මේ රැස් කරලා ගොඩක් අය ඇත්තටම ලැජ්ජාවට ආයි කතා කරන්නේ නැතු වෙනවා. එයාලගේ ගමනනේ වැයෙන්නේ. අපරාධේ. අනේ ඕ ඒක මහා අපරාධයක්. ඉතින් හොඳයි මාන්නේ පැත්තකට කරලා දාලා කතා බහ කරලා ප්‍රශ්න ටික විශ්ලේෂණය කරලා තමන්ගේ ගමන හදාගත්තා. අපිටම තමයි ඇත්තට මේ ගමන ආවේ. අපි කොච්චර සැලුම් ගමුවත් අපි යනවා යාට. යා ආමුදුරු බැන්නත් එක්කලා. නමුත් ඒකෙම කමන්නේ ආමුදුරුනේ කියලා අපි වැදලා ආයි කියනවා. ඒ ආමුදුරු බලන මියා. කියලා බැලලා ආයි ඕ නෑ නෑ සමිනාන්ත මම නම් ඇත්තටම අවංකවම හිතුවා ඉඳගෙන මේ උපාස්පට්ටම් විසික් කළා දානවා මේ ගරු නම්බුනා විසික් කළා දානවා මේවට මේවට උසයන් යන්න ඕනේ ඔබතුමීට කවදා හරි වැටහෙයි අපි කොහොමද හිටියේ කියලා දැක්කොත් අපි අපි අපි <laughs> අපි ගිහින විදියට කොහොමද හිටියේ දැක්කොත් ඔබතුමිය බලයි මෙයා කොයිතරම් වැඩක් කළාද කියලා අනිත්පත්ත ගහලාද කියලා. අපිට හැමදේම අපිට හැමදේම අනුවක් නැතුව එහෙම තියෙද්දි අපිගේ කැලේට වෙලා හිටියේ. අපිට වාහන, ගෙවල්, දොරවල් ඕන දෙයක් තිබුණා. ඒ මොනවද ඔක්කොම දමලා ගත්තා අපි කැලේට වෙලා අර කටුවකුල් දුත්ත කර කර හාමුදුරුවන්ගේ අර පාත්‍ර උඩ උඩ ඔය අතරම මහා ඉගෙන. ඇත්තටම සමහරවිට ඉගෙන එක්ක තමයි පාර යන්නේ. සමහරවිට අතේ අල්ලිත් නැහැ බස් ස්ටෑන්ඩ් වල නිදීගෙන ඕම තමයි අපි ඇත්තටම මේක මේ ඇත්ත දකින්න අපි කොයිතරම් ඇත්තට අර අපිට හිතා ගන්න බෑ. එයි එහෙම කරේ කියලා කවුරු ඇහුවොත් අපිට කියා ගන්න බෑ. අහනවා මේ ඔබතුමා දැන් දැන් ඇත්තටම මේ දැන් මේ දවස්වල ඇත්තටම ආරාන්ට යන්න බෑ මේ කොරෝනා නිසා අපි ඉන්න මේ එකේ. නමුත් ඔය ආරාන්ට යන තවස්සල අහන ඔබතුමා ලොකු ව්‍යාපාරිකයෙක් විදිහට. ඔබතුමාට කිසිම අඩුවක් නැහැ. මොකටද මේ කැලේ අස්තරින් ගන්නේ? මේ මේ අපිට එකපාරක් මේ ටොප්පිකල යුද්ධ වෙලාවේ අම්පාරේ ගියා මේ ටොප්පිකල යුද්ධ වෙලාවේ මේ ඔය අම්පාරේ මේ කොහෙද මේ බුද්ධංගලට ගියා. එතකොට හමුදා බැරක්කෙන් තියාගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ විශ්වාස කරේ නැහැ මේගොල්ලෝ හිතුවා මංකොල්ලකාරයෙක් කරු හොරෙක් කරු කියලා. ඊට පස්සේ <laughs> මේ ඔව් තියාගෙන යන්න දෙන්න බෑ කිව්වා. එතකොට පැය 3ක් විතර ගියාට පස්සේ මේ ඇත්තටම යන්න දෙන පාටක් නැහැ. මම මට තේරෙනවා අර කරන්න වගේ යන්නේ කියලා මේ කැලේනේ. අනිත් එක ඔව් මේක යුද්ධ වෙලාවේනේ. ඊට පස්සේ මේගොල්ලෝ කතා කරා ලොක්කෙකුට කවුරු හරි බ්‍රිගේඩියර් කවුරු ඊට පස්සේ මට දුන්නා ෆෝන් එක. ඊට පස්සේ අහුවා ඔබතුමා කොහේ මං කොහොම මොරටුවේ. ඊට පස්සේ ID card number එක ගත්තා. ඔබතුමා මොරටුවේද? නෑ ඒ දවස්වල මේ කියන්නේ. ආ. ඔව් ඊට පස්සේ ඔන්න ඊට පස්සේ පොලිස් ප්‍රතිරාජය ඒ දවස්වල කතා කරා ඒ නම් කියන්නේ කිව්වොත් එහෙම තව තව ඒවා කියනවනේ ඊට පස්සේ මේ තමයි නිදහස් කරේ ඊට පස්සේ තමයි බුද්ධංග බුද්ධංගල ආරාණ්‍ය එතකොට හිටියේ අපේ මේජර් ජෙනරල් ඔය මහාන වෙලා ඉන්න නන්දසේන රත්න. එතකොට උන්වහන්සේ තනියෙන් උන්වහන්සේ වෙන කවුරුවත් හිටියේ නැහැ. අතර ලුණු මිනිසක්වත් තිබුණේ නැහැ. අපි මේ බද්වම හාලිපේ තියලා උන් මිනිසක් අදලා උන්වහන්සේ තාමත් වැඩ ඉන්නවා. <laughs> උන්වහන්සේට ඒක අවුරුත් උන්වහන්සේ දැනගන්නවා කවුද කියලා. <laughs> එතකොට ඉතින් දැන් ඔබ වහන්සේලා කියනවනේ මොකනද ඔය බෝධිනාගල ගොඩාක් තියෙනවනේ මේ සීනාතන නමයන් විතර තියෙනවනේ අපිට ඒවයි වැඩක් නෑ අපිට ඕනේ එක තරයිනේ ගහක් යට හරි අපිට එක තරක් නැතිව කද්ද සද්ද බද්ද නැති පොඩ්ඩක් නිහඬ ඒක වෙන්නනේ ඕනේ කොච්චර ඒවා තිබ්බත් අපිට ඒක අසහන නැහැ මේ මොහොතේ ඉන්නේ ගහ යට නම් එච්චරයි එතර කවුරුත් නැත්තම් එච්චරයි ගහකුත් නෑනේ ඉතින් ඔය හරි ඔය සුදුසු <laughs> ඒ පක් වෙන තැන ඉන්නවා <laughs> ඉතින් මේ ඕ ඒක ඒක සාමාන්‍ය ස්වභාවයක් නේ ඉතින් ඉතින් මං ඇත්තටම ගොඩාක් පින්වන්තයි මේ ටික මෙහෙම නිරවුල් කරගන්න ලැබුණේ මම නැත්තම් අර පොඩි බැලගෙන හිටියානම් එහෙම මට යන්නේ මන් නැති වෙලා කොහේ හරි ඔය දැන් දැන් දැන් උනත් ඔබතුමියට තාම හරියට මේක තව ටිකක් ඔබතුමිය ඇතුළට බහින්න ඕනි. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම තව ටිකක් දැන් මේ මේ ඔය දැන් ඔය යන යන දැන් අපි එන ට්‍රැක් එක හරි එතනින් යන්න ඕනේ පල්ලෙහාට හරියට මේ සිතුවිලි දැන් මේක සිතුවිලිට විදගෙන යන්න ඕනේ අර ඥායස්ස අධිගමයි කියන ගමනට ඒක එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ සිහිය අවදි කරගෙන මේ හැම එකම දැනෙන ඥානයේ හරහානේ මේ යන්න කියන්නේ කියලා තමන්ගේ සිත තමන්ගේ සිතෙත් මේ සිතුවිලි වල ස්වභාව දැනෙන ඥානයක් අවදි වෙනවා කියලා එතනින් යන්න. තමන්ගේ සිතිවිල්ලට මේ මේ දුර්වලසයන් පේන දැනෙන ඥානයක් අවදි වෙනවා ඔය අභ්‍යන්තරයෙන් කියලා. තමන්ටමනේ දැනෙන්නේ මේ මට වැරදුනා. දැන් ඔබතුමී කියනවානේ මට වැරදුනා මම මේ මෙම කියලා. ඔක්කොම දැනෙනවනේ ඔය කොහෙට හරි ඒ කියන්නේ තාම. අන්න එතන හොයන්න කොහෙද කියලා. අන්න එතන තමයි සත්‍යයේ කියන සත්‍යයේ එක්කනා හොයන්න එහා ඥානෙ තියෙන්නේ. ඔව්. ඔබතුමිය දැන් ඔය දැනෙනවනේ ඔය දැනුනේ කොහෙද කියලා බලන්න. දැන් ඕක දැනෙන්නේ දැන් මට වැරදුනා මම මේ මේ මේ මේ මේ කියලා කියේ. දැන් ඕක දැනෙන්නේ කොහෙද? ඕක දැනුනේ කොහෙද? අන්න ඥානෙ එනවා දැන්. අන්න එතනින්ම යන්න තව ටිකක් ඒක ඒක විවර කරගන්න ඥානෙ. අවදි කරගන්න. එතනින්ම යන්න. එතනින් එතන වෙන මුකුත් ඔය සිතුවිලි විශ්වාස කරන්න යන්න එපා. නෑ නෑ නෑ නෑ. පළක් නෑ. ඒ නිසාමයි මම මේ කතා කරගෙන මේක හදාගෙන මෙහෙමම ඉදිරියට යන්න හදාන්නේ. දැන් ඔක්කොම මේ පටලැවිලි ටික ලියලා ටික කරලා දාන්න ඕනේ. ඕ බොහොම පරිස්සමෙන් ගන්න. නෑ ඕවට ඉතින් හේතු ඔව් අර ඔබ වහන්සේ කිව්වා වගේ අර ගොඩාක් ඉතින් හේතු අර ඉන්න පරිසරය අර ඒවා ඒවා තමයි කෙලස් කියන්නේ. බලකොට අපේ පුරුදු අපේ පුරුදුම තමයි ආශ්‍රව කියන්නේ. පුරුදු. ඔව් පුරුදු පුරුදු අපි හිතන්න පුරුදු වුණු හැටි අපි ඔය ඔය සේවම පුරුදු තියෙන්නේ බලනකොට. ඔය බලන්නකොත් දැන් ඔහොම යනකොට සුද්ධ කරගෙන පුරුදුමයි තියෙන්නේ බලන්න. එහෙම කෙනෙක් පුජ්‍යලෙක් හම්බ වෙන්නේ නැහැ ඔක්කොම පුරුදු කොටක් තියෙන්නේ බලනකොට. පුරුදු ගොඩක් තියෙන්නේ. ඔව්. ඒක තමයි ලියාගන්නේ. අනේ ඔව්. ඉතින් අවස්ථාව ලැබුණා. ඔව් බුද්ධ සරණයි. තේරුවන් සරණයි. සරණයි.